දේවාරාධන සංගේ කාමේච රූපේ ගිරිසිකර තටේ චාන්තලික්ඛේ විමානේ දීපේරට්ඨේ ච ගාමේ තරුවන විසමේ ගේහෙකෙත්තුම් වත්තු බුම්මාචායන්තු දේවා ජලතල විසමි යක්ඛ ගන්ධම්බ නාගා තිට්ඨන්තා සම්තිකේදං මුනි වර වචනං සාදවෝමි සුනන්තු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්කදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා